නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් දක්ෂකම ඇති වෙන්නේ කොහොමද මෛත්‍රී භාවනා උපගුණ කරන භාවනා යෝගියා දක්ෂයෙක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ආලා තියෙනවා අද ලෝකයේ ගොඩාක් අය ගොඩාක් දේවල් වලට දක්ෂ බව මොනවට දේගොල්ලෝ දක්ෂ ශිල්ප ශාස්ත්‍ර වලට දක්ෂ රැකියාව කරන්නට දක්ෂයි ලෞකික සැප සම්පත් එකතු කරන්නට දක්ෂයි භවගාමි ජීවිතයට පංචකාම සුඛයන් විඳීමට දක්ෂයි තථාගතයන් වහන්සේ මේ සක්කෝ කියලා ගුණාංගයක් දේශනා කරනවා මේ සක්කෝ කියන ගුණාංගය දක්ෂකම කුමක්ද කියලා බලනකොට මේ මෛත්‍රී භාවනා යෝගියා තුල Taman නොදැනුවත්ම දියුණු වෙන එක ගුණාංගයක්. Tamanගේ ජීවිත කාලේ Taman නොපුරුදු කරපු නොදැනගෙන සිටපු එක්තරා විශේෂ ගුණාංගයක් මේ මෛත්‍රී භාවනාව තුළින් මේ භාවනා යෝගියා තුළ ප්‍රගුණ වෙනවා. සියලු සත්ත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියලා කියන මේ භාවනා යෝගියා පුරුදු වෙනවා එක අරමුණක තමන්ගේ සිත පීටුවා ගැනීමට එක අරමුණක සිත පීටනවා කියන දක්ෂකම එයා තුළ ක්‍රමානුකූලව වර්ධනය වෙන්නට පටන් ගන්නවා අපි කොච්චර ශිල්ප ශාස්ත්‍ර දැනගෙන හිටියත් වැඩක් නැහැ අපි කොච්චර ඇකියාවල් එක හිටියත් වැඩක් නැහැ අපට එක අරමුණක රැඳී සිටීමේ දක්ෂකම නැත්තම් එනම් මේ භාවනා යෝගියා සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය කියන මේ අරමුණේ පිටලා දීර්ඝ කාලීනව එම අරමුණේ පැවතිලා මේ භාවනා යෝගියාට පුළුවන්කම ලැබෙනවා එක අරමුණක සිත පීඨවා ගැනීමේ හැකියාව නිර්මාණය කරගන්න. එනම් මේ එක අරමුණක පීඨා සිටීමේ මේ දක්ෂකම තමන් තුළ තියෙනවද ඇත්තටම මේ දක්ෂකම තමන් සතුද කියලා විචිකිච්ඡාවක් පාළ වෙනවා. අපි දන්නවනේ සමහර අවස්ථාවල යම් යම් දේවල් කරනවා ඒ සෑම දෙයක්ම නිවැරදිද කියන පොඩි සැකයක් අපට පාළ වුණාම ඒකේ වැරද්ද නිවැරද්ද පරීක්ෂා කරලා බලනකොට අපට පේනවා ඒකේ යම් යම් දෝෂ තියෙන බව. සමහර අවස්ථාවලදී අපි විසින් නිවැරදි කියලා තීරණය කරලා සිදු කරන යම් යම් කාරණා අපට වඩා ප්‍රඥාවෙන් වැඩි කෙනෙක් ඇවිල්ලා මේක ඒම නෙමෙයි මේමයි වෙන්නේ මේකේ යථාර්ථය මේකයි කියලා කියපු ගමන්ම අපට තේරෙනවා මේක අපි අරි කියලා හිතාගෙන ඉතියට මේකේ විශාල වැරද්දක් තියෙනවා මේකේ විශාල දෝෂයක් තියෙනවා එහෙනම් මේ දෝෂය නිර්දෝෂය කරන්න බෑ අපට. මේක වැරද්දක් උනායි කියලා අපි පස්සේ පිළිගන්නවා. එහෙනම් මේ එක අරමුණක සිත පීටුවා ගැනීමේ මේ දක්ෂකම අපගේ ජීවිතවලට කොච්චර වැදගත්ද කියලා බැලුවාම මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා එක අරමුණක පීඨීමේ දක්ෂකම මොන ආයතනයේද පවතින්නේ කියන එක. වර්තමානයේ දැනට ඒ දක්ෂකම පවතින්නේ චෛතසිකය තුළ. එන සිත එක අරමුණක පීඨන බව ක්‍රමක්‍රමයෙන් ඒ ඇකියාව දියුණු වෙන බව මේ භාවනා යෝගියාට තේරෙනකොට එයා කල්පනා කරනවා ආයතන හයක් තියෙනවානේ මේක අය ආකාරයෙන් ඇති වෙන ප්‍රශ්නයක් නේ. එක ආයතනයේට දක්ෂකම ලැබිලා අරියනවද? ආයතන අය තුළම මේක තියනවද කියන එක පිළිබඳ Taman තුල ඇතිවෙච්ච සැකය තුලින් ගවේෂණය කරලා බලනකොට Tamanට පේනවා Tamanගේ ඇස්වල මේ එක අරමුණක සිටීමේ දක්ෂකම නැහැ. එහෙනම් Tamanගේ ඇස් දෙකෙන් බලන නාම රූප දිහා බලනකොට නාමයක් දැක්කාම මේක ආවල් නාමය කියලා බලන්න එපාය. රූපයක් දැක්කාම මේක අසුවල් රූපය කියලා රූපෙන් නවතින්න එපාය. එහෙම එක අරමුණක නවතින්නේ නැහැ. මේ ඇස් දෙකේ තියෙන එකතුව එහෙම නැත්නම් අපි කියන චක්කු ප්‍රසාදය කියලා මේ ප්‍රසාදයේ tempatu අවදි වෙනකොට ඒ දකින්න දේවල් নানা ප්‍රකාර රූප වලින් දකින්න සිද්ධ වෙනවා අපි කැමති රූපය විතරක් දකින්න නමුත් අපට පුළුවන් කමක් නැහැ ඒක රූපයක් වශයෙන් දකින්න ප්‍රධාන හේතුව තමයි අපගේ චක්කු ප්‍රසාදය තුළ අපේ යම් යම් දේවල් දකින්න පුරුදු වෙලා ඉන්නවා යම් යම් දේවල් දකින්න පුරුදු කරලා තිනවා මේ පුරුද්ද ජීවිත කාලය පුරාම අපගේ විඥානයේ තැම්පත් වෙලා මේ ප්‍රසාදයේ තැම්පත් වෙලා ඒ පුරුද්දට අනුව තමයි අපට ඇස ලැබිලා තියෙන්නේ. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ ඇස් දෙක ගොඩාක් රාගිකයි. ඒගොල්ලෝ ඕනම දෙයක් මේ ලෝකේ රාගයෙන් දකින්න පුරුදු වෙලා ඉන්නවා. රාගයෙන් දැකලා රාගයෙන් දකින්න පුරුදු වෙලා මේක සෑම භවයකම චක්කු ප්‍රසාදයක් වශයෙන් එකතු කරනවා. එයාගේ ජීවිත කාලය පුරාම ඇස් දෙකෙන් යමක් දැක්කාම රාගයෙන් තමයි ඒක බැලෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව චක්කු ප්‍රසාදය පුරාම පීකලා තියෙන රාගය නම් එයාගේ ඇස් දෙක නිර්මාණය වෙලා තියෙන්නේ රාගය කරනකොටගෙන නම් ඒ ඇස් දෙකෙන් බලන සෑම කාරණාවක්ම රාග කාරණාවක් වටපත් වෙනවා අපගේ ඇස් දෙක අපට ඉමි වෙච්ච අපගේ අයිතිය යටතේ තිබුණාට අපේ ඇස් දෙකෙන් අපට ඕන දේ බලන්න බෑ මේක ගොඩාක් අය දන්නේ නැහැ මේකේ තියෙන යථාර්ථය. මේ භාවනා වඩන මේ කමඨාන වඩන භාවනා යෝගියාට තේරෙනවා අපි ඉතන දෙයක් නෙමෙයි මේ ලෝකේ තියෙන වෙනස් දෙයක්. අද වර්තමාන සමාජයේ ගොඩාක් පින්වතුන් භාවනා වඩනවා. අවුරුදු 5 10 20 භාවනා වඩන ශ්‍රේෂ්ඨ පින්වත්තුන් අද ලෝකයේ ජීවතුන් අතර ඉන්නවා. එහෙනම් මේ තරම් භාවනා වඩපු ඒ උත්තමයන් වහන්සේලාට තාම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට අපෝසත් වුණා. කොච්චර කාලයක් භාවනා කළාද සක්මන් භාවනාව අවුරුදු 50 60 70ක් කරලා. ඇයි ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුදු දෙකේ ඉඳලා ඇවිදිනවා. ආනාපානසති භාවනාව අවුරුදු 50ක් 60ක් 70ක් කරලා ඇයි ඉපදිච්ච දවසේ ඉඳලාම හුස්ම ගන්නවා මේ ලෝකේ හැමදාම අපි මේ කරන්නේ භාවනාවක්මයි ඇයි පුංචි කාලේ ඉඳලා අවශ්‍ය දේ ගන්න බෑයක් කරනකොට අපට අවශ්‍ය වැඩ කටයුතු වල නිරත වෙනකොට 80න් අපට වැඩ කරන්න බෑනේ. අපි පෝර ටික අරගෙන ගිහිල්ලා කාගේ හරි අල්ලපු වෙලකට ගාලා ආපු දවසක් තියෙනවද එහෙම නැහනේ. අපේ සීමාව බලලා අපේ ලියද්දු හරියට හඳුනාගෙන ඒකට විතරයි අපි තෙල් පෝර ගන්නනේ. 80 වෙන දෙයක් කල්පනා කරගෙන අල්ලපු ඉඩමට තෙල් පෝර ටික ගාලා අනේ අපරාධ වැරදුනා කියලා එහෙම කල්පනා කරන කෙනෙක් නැහැ. එහෙනම් අපට පැහැදිලිව පේනවා අපගේ ඇස් දෙක අපට ඉමි වෙලා තිබුණාට අපේ ඇස් දෙකෙන් අපට ඕන දේ දකින්න බෑ. එහෙනම් මේ චක්කුව ඇදිලා තියෙන්නේ ඒ චක්කුවේ ප්‍රසාදයට අනුව ඒ චක්කුවේ තියෙන කර්මයට අනුව මේකට හොඳ උදාහරණයක් තමයි අපි මේ පින්වතුන්ට කතා කරලා කිව්වොත් අද ඉඳලා මේ ලෝකේ සියලෝම කෙනා දෙමව්පිය වශයෙන් දරුවෝ වශයෙන් දකින්න මේ ලෝකේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ හැමෝම අපේ පවුලේ අය අපේ සහෝදරයෝ අපේ දරුවෝ මේ විදිහට දකින්න කියලා කිව්වාට ඒක ඇත්තයි කියලා සිත පිළිගත්තාට දේශනාවේ භාග්‍යතුන් වහන්සේ එසේ දේශනා කරලා තියෙන නිසා මේක සත්‍යයි කියලා එකඟ වුණාට දකින්නකොට රාගයෙන් දකින්නවා. ඒ රාග සිටිවිලි නිකම්ම පාළ වෙනවා. ඇයි මේ විදියට එන්නේ කියලා බැලුවාම මේ චක්කුවේ තියෙන ප්‍රශ්නය මේ චක්කුව ඇදිලා තියෙන රාගයෙන්. ඒ නිසා ඇස් දෙක ඇරියාම මේකට පේන සෑම රූපයක්ම රාගානු රූපයෙන් පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ චක්කුව බැරි වෙලාවත් ලෝභය කියන මූල ධර්මයෙන් ඇති වෙලා තිබුණොත් මේ ප්‍රසාදයේ පුරාම තියෙන ලෝභය නම් දකින දකින දේ අයිති කරගන්න හිතෙනවා. ඉඩමක් දැක්කාම අනේ මේ ඉඩම මට තිබුණොත් කොහමද කියලා හිතෙනවා. ගෙයක් දැක්කාම මේ වගේ ගෙයක් හදන්න කියලා හිතෙනවා. කාගේ හරි සරප්පු දෙකක් දැක්කාම අනේ මේ ලස්සන සරප්පු දෙක කොහෙන්ද දන්නේ නැගත්තේ මටත් එකක් ගන්න ඕනේ කියලා හිතෙනවා. ඒ කියන්නේ එයාගේ ඇස්වල තියෙන චක්කු ප්‍රසාදයේ නිර්මාණය වෙලා තියෙන්නේ ලෝභය කියන මූල ධර්මයේ කරන කොටගෙන. මේ ප්‍රශ්නය තියෙන තාක්කල් එයාට අලෝභය මේ ලෝකෙදී දකින්න බෑ දකින්නකොට ලෝභ වෙනවා කාන්තාවක් දකින්න බෑ අනේ බලන්න මේ වගේ කෙනෙක් බඳින්න බැරි වුණානේ එයාට ඒ එකක් හිතෙනවා ඇයි එයාගේ ඇස්වල තියෙන්නේ රාගයයි ලෝභයයි නම් ඒ දෙකෙන් තමයි එයා මේ ලෝකෙ දිහා බලන්නේ ඒ වගේම මේ ලෝකේ හැමදාම द्वේෂයෙන් කටයුතු කරලා තිබුණා. අපි දන්නවා අපට යම් යම් කර්ම පරිසම් දෙනකොට අපට ඒකේ දුක දරා ගන්න බැරි වෙනකොට අපේ මානසිකත්වය වෙනස් වෙනවා. අර ගින්නරට පොඩ්ඩක් පිච්චුනාම කලාමැදිරි එළියටත් අපි බයයි කියලා අපි කියනවනේ වචනයකට. ඒ වගේ යම් යම් අසතුටුදායක අප්‍රිය අත්දැකීම් අපේ ජීවිතේ ලැබුවාම අපේ මුළු චරිතයම වෙනස් වෙනවා. උදාහරණයකට හොඳට එකවත් වෙලා එක පිඟානෙන් බත් කාලා අපට ද්‍රෝහි වෙච්ච යාළුවෙක් ඉන්නවනම් එදායින් පස්සේ අපි මේ ලෝකේ කිසිම කෙනෙකුට මිත්‍රකම් පවත්න්නේ නැහැ. ඇයි මිතුරා කියන වචනේවත් ආන්න කැමති නැහැ. අපි මානසිකව අසනීපයක් ඇති වෙලා එහෙම නැත්නම් රෝගාතුර වෙලා ලෝකයේ එක මිතුරයි එහෙම කළේ. එක්කෙනෙක් තුල විතරයි එහෙම කිරීමේ අඩුව තිබුණේ. හැමෝම එහෙම නැහැ. නමුත් එහෙම පිළිගන්න අපි කැමති නැහැ. ඇයි එක යාළුවෙක් එහෙම කරා? ඒ නිසා මේ ලෝකයේ ඈම කෙනාම ඒ ආකාරයෙන් කියලා මිතුරු වෙන්න උත්සාහ කරන කලින් මිතුරු වෙලා හිටපු කෙනෙක් දකින්නකොට අපට පුදුමාකාර තරාවක් ඇති වෙනවා මිතුරා කියන කිසිම කෙනෙක් අපිට ලං වෙනවට අපි කැමති නෑ. ඇයි මිතුරුකම් කරලා, ගෙදරට එක්කම් ගිහිල්ලා කන්න බොන්න දීලා ආශ්‍රය කරලා එයා කරපු අතුරුකමේ බලපෑම නිසා සියලෝම කෙනා ඊටවත් කට්ටිය අතුරෝ වාගේ අපට තේන්න පටන් ගන්නවා. පරණ යාළුවෙක් හම්බෙනකොට ඒ යාළුවා දියාවත් බලන්නේ ඇයි? බලන්න කැමති නෑ. එහෙනම් මේ චක්කුවට මොකද්ද උනේ කියලා බලනකොට මේ අත්දැකීම කරනකොටගෙන සිත දුසිය වුණා. එයා අපට අමුතුවෙන් මොකවත් ද්‍රෝහී වුන්නේ අපි මේ ලෝකේ ද්‍රෝහී වුණා. ඒකට අනුව එයා ප්‍රතිඵලයක් අපට දුන්නා. හේතුඵල ධාම හැමතැනම තියෙනවා නම් හේතුඵල ධාමට අනුව මේ ලෝකයේ සෑම දෙයක්ම සිදු වෙනවා අපි කොහොමද කියන්නේ එයා හේතුවක් නැතුව ද්‍රෝහිකම කළයි කියලා. එහෙනම් අපිත් ඒ වගේ හොඳට ිතවත් වෙලා සිත් දිනාගෙන ද්‍රෝහි වෙන්න ඇති. ඒක මුල් කරගෙන එයත් ඒ විදිහේ ප්‍රතිචාරයක් අපට දක්වන්න ඇති. මේ යථාර්ථය අපට තේරෙන්නේ හේතුව අපේ චක්කුව ඇදිලා තියෙන්නේ අර ප්‍රසාදය කරන කොටගෙන නම් අපිට මේ ලෝකයේ හැම දෙයක්ම द्वේෂයෙන් දකින්න සිද්ධ වෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළ මේ ගුණාංගය Tamanට වැඩෙන්න නම් ඒ ගුණාංගයේ පිළිබඳ අවබෝධය Tamanට ලැබෙන්න නම් මේ අඩුව ඉස්සෙල්ලාම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ලෝකේ කිසිම නාමයක් රූපයක් අපට ඕන විදිහට දකින්න බෑ. අපේ චක්කු ප්‍රසාදයට ඕන විදිහටයි පේන්නේ. ඒක ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න පුළුවන් නම් මට පේනවා මට පෙනෙන්නේ මම අන්ධයි මට දකින්න බෑ හැබැයි චක්කුවට පේනවා දැන් බලන්න හොඳ මරවරයෙක් එක්කගෙන ඇවිල්ලා ජීවිත කාලේ පන්සල් පැත්ත පළාතේ ඇවිල්ලා නැහැ. මොකවත් දන්නේත් නැහැ. හැබැයි නමින් විතරයි බෞද්ධ. අවංකවම කියනවා නම් ඒ රාතන් වහන්සේලාගේ පිළිම වහන්සේ දිහා දැක්කාම මේක ආවල් රාතන් වහන්සේ කියලා එහෙම නමින් අඳුරන්නේ නැහැ. එහෙම මොකවත් දැකලා නැහැ. නමුත් එයාව හොඳට නාවලා පිළිවෙලට පොණ්ඩේ කපලා සුදු හන්දලා උරපලාවක් දාලා පාරේ ඇවිද්දෙව්වාම මිනිසුන්ට දැන් පේන්නේ කොහමද යාව? උපාසක මාත්‍යෙක්. කතා කරනකොට පින්වත් උපාසක මාත්‍යා. එහෙම කතා කරනවා මිනිස්සු. එයා ගත්ත සීලයක් නැහැ. කවදාවත් පන්සිල් අරගෙන නැහැ. පන්සලකට ගිහින් නැහැ. එහෙනම් මිනිස්සුන්ගේ සිත්වල තැම්පත් වෙලා තියෙන කාරණාවක් සුදු හැඳගෙන බොහොම ධාර්මික ලෙස සංවරව විමවලාගෙන ගිය ඒ කට්ටිය ඔක්කොම උපාසක කියලා. සමහරට අඟුලිමාලලත් එන්න යන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ චක්කු ප්‍රසාදය ඇදිලා තින්නේ මේම ප්‍රතිබිම්බයක් වැටුනොත් ඇස්වලට තීරණය කරන්නේ ඒ කටි උපාසක පින්වත්තුන් කියලා. එහෙනම් අපගේ ජීවිතේ අපි මේ දකින දකින සෑම දෙයක්ම අපගේ මානසිකත්වයට අනුව අපගේ කර්මයට අනුව අපිවමයි පේන්නේ. එනම් මේ භාවනා වඩන භාවනා යෝගියා අරියත් බෝධියටපත් වෙලා පිරිණිවෙන්න නම් එයාගේ කෙලෙස් ටික ක්‍රමානුකූලව මර්ධනය වෙලා නිරෝධ වෙලා එයා කෙලෙස් වලින් නිදහස් වෙන්න නම් ආයතනේ අඩුව ඇදෙන්න ඕනේ ඒ ආයතනවල තියෙන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති වෙන්න ඕනේ. ඒක ඇති වෙන්නේ මේ ක්‍රමයට. එහෙනම් එයා බලනවා මේ ලෝකෙදී මොනවද මට පේන්නේ කියලා බලනකොට වලක් දිහා දැක්කාම එයාට පේනවා මේ වල වහාම පුරවන්න ඕනේ. ඇයි එයාගේ ඇස් දෙකින් වලවල් දකින්න දකින්න සැරේ පස්පිඩලි කප කප පුරවලා වගා කරන්න සුදුසු විදියට භූමිය සකසලා ඒ පුරුද්දට වලක් දකින්න බෑ. ඒක වහාම ගොඩ කරලා පුරවනවා. තවත් කෙනෙක්ගේ වල දකින්නකොට එයා ගවේෂණය කරනවා මොකක්ද දන්නේ මිදුලේ වලක් කාරලා තියෙන්නේ. අඩියක් විතර ගැඹුරුයි නිකන් ආරන්නේ හේතුවක් තියෙන්න ඕනේ මොනවද දන්නේ හේතුව පැලයක් හිටවන්නද මොකටද මිදුල පැල හිටවන්නේ මේ විදියට වලා ආරන්නේ උදැල්ලත් ළඟ තියෙනවා උදැල්ල දිහා බලාගෙන ගවේෂණය කරනවා මේ පිළිලි ටිකක් ලොකුයි එහෙනම් ලොකු පුතා මේක ආරන්නේ නැත්තේ පොඩි එක්කෙනාට මෙච්චර ලොකු පිළිලි කපන්න බෑ මේක ශක්තිවන්තේ කාරලා තියෙන්නේ වටපිටේ බලනකොට මොකවත් පේන්නේ නැහැ එහෙනම් විශේෂ මොනාරි දෙයක් වලදාන්න මේ ආරලා තියෙන්නේ මිදුලෙම වලදාන්න මොකද තියෙන ඕමනාව ඕම පැයක් විතර සාකච්ඡා කරනවා කතා කරන්නේ නැතුව නියඳ වාඩි වෙලා එයා කවුද කියලා බැලුවාම පෙර භවයේ දකින දකින දේවල් ගවේෂණය කරලා පුරුදු වෙච්ච විද්‍යාඥයෙක්. එක්තරා අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් සිටින අවස්ථාවේදී හැමෝම බණහනවා. භාග්‍යතුන් වහන්සේ එතන කීප දෙනෙකුගේ චරිත ගුණාංග දේශනා කරනවා. එකක් තමයි කෙනෙක් පොළව ආරහාර ඉන්නවා ඇඟිලි තුඩු වලින් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි භූගෝල විශේෂඥයෙක් කෙනෙක් ඉන්නවා බනහන්නේ ආසදියා බලාගෙන කල්පනා කරගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද මෙයා තාරකා විශේෂඥයෙක් තවත් එක්කෙනෙක් ඉන්නේ එක ඉරියව්වක ඉන්නේ නැහැ ඒට මෙට හැරෙනවා කසනවා බලනවා ඉනා වෙනවා ආනන්ද මේ පෙර භවයේ රිලව් කුලේ හිටපු කෙනෙක්. මේ කවුද පෙර භවයේ ගැඩවිලෙක් වෙලා හිටපු කෙනෙක්. ඇයි භාග්‍යතුන් වහන්සේ ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ? ඒගොල්ලෝ මේ සංසාර ජීවිතේ මොනවද එකතු කරන්නේ? මේ භවගාමි ජීවිතේ මොනවද අරගෙන ආවේ? ඒකට අනුව තමයි ජීවිතේ ලැබෙන්නේ. දැන් අපට ජී ජීවිතයේ පමණක් උරුම වෙලා තියෙනවා නම් අපි පැවිදිකම් කරලා නැහැ කියන එක ඔප්පු වෙනවා. ඇයි? පංචකාමයන් පිනව පිනව සසරේ ඇවිද්දාම අපිට හැමදාම සසරේ ඇවිදින භවයක් ලැබෙනවා. භාර්යාවරු දරුවෝ ඥාතියෝ මිත්‍රයෝ ඉඩම් ගෙවල් දොරවල් රස්සා මේවා අම්බුනාම භවගාමි ජීවිතේ යන්න ලේසිනේ එහෙනම් අපට මේවා ලැබෙනකොටම අපට තේරෙන්න ඕනේ එහෙනම් පෙර භවයේ කරලා තින්නේ ඕක. පුංචි කාලෙම තපස් ජීවිතයට කැමති වෙනවා. වාඩි වෙලා අද්දක පියාගෙන ජීවිතේ ගත කරනවා. එහෙනම් එයා මොනවද කරලා තින්නේ? ඈම භවයකම තපස් රැකලා. එයා තාපසෙක්. එයාට මොන පාටින් ඇඳුම් ඇඳෙව්වත් මොනවාගේ ජීවිතයක් යට දුන්නත් එයා කරන්නේ ඇස් දෙක පියාගෙන ඉන්න එක. ඒත් එයා පුරුදු කරලා තින්නේ ඒක. එහෙනම් අපි මේ ලෝකයේ හැම දෙයක්ම රාගෙන් දැකලා කාමෙන් දැකලා පුරුදු වෙලා තිබුණොත් දකින දකින හැම දෙයක්ම රාගෙන් පේන්න පටන් ගන්නවා. අපි මේ ලෝකේ හැම දෙයක්ම ලෝභෙන් දැකලා තිබුණාම දකින දකින දේවල් අයිති කරගන්නට ලෝභයෙන් මේ දේවල් පේන්න පටන් ගන්නවා හැම දෙයක්ම අපි द्वේෂයෙන් දැකලා තිබුණොත් දකින දකින දෙයට තරහා යනවා සමහර අය ඉන්නවා සරපුව මිදුලේ ගලවලා තිබුණොත් දැක්ක ගමන් තරහා ගියා කවුද දන්නේ කියලා අල්ලලා විසි කරනවා සෙරප්පු දෙක පැත්තට දාලා තිබුණාම ඒ තරහා යනවා සෙරප්පු ඉතින් ගත්ත ගමන් දාන්න තියෙන්න එපා කවුද මේ ඈත තියලා තින්නේ කියලා අර පැත්ත තියෙන සෙරප්පු දෙකට දොස් කියනවා සෙරප්පු දෙක පේන්න තිබ්බාම ගන්න පාසුවිද තිබ්බාම ඒකට දොස් කියන කවුද දන්නේ මේ මේ වැඩේ කළේ හැමදාම සෙරප්පුවේ බලලපාය වැඩට යන්න සෙරප්පුවේ මේ මුලිච්චලා ගියාම අරියනවද දවසත් එක්ක ඉවරයි අද අපල දවසක් වුණා ඇයි සෙරප්පුව දැකලා වැඩ පටන් ගත්තේ. ඒකටත් දොස් කියනවා. ඇයි? එයා මේ ලෝකයේ හැම දෙයක්ම දෝසාරෝණු රූපය බලලා මේ ලෝකයේ හැම දෙයක්ම දෝෂයක් වශයෙන් දැකලා එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම පේන්නේ දෝසානුරූපීව. ඒකනේ සමහර අය ඉන්නවා මේ ලෝකේ මිනිසුන්ගේ දොස්මයි කියන්නේ. හොඳට හිටියත් දොස් කියනවා මේ මිනිසුන්ට කොහොම පිනක් පාළ වුණාද දන්නේ මෙච්චර හොඳට ජීවත් වෙනවා සන්තෝෂයෙන් ඉන්නවා මොනවාරි කරගෙන ඇති පෙර භවය කියලා ඒකට බයිනවා දුක් විඳින මිනිස්සෙදියන් කරන්නේ නැති හොඳ අකුසල කර්ම ඒකනේ මෙච්චර විඳවන්නේ ඒකට දොස් කියනවා එහෙනම් මේ ලෝකයේ දොස් කියලා පුරුදු වෙච්ච මිනිසුන්ට දකින දකින හැම දේ තුළම අඩුවක් පේනවා දොස් කියන්න හිතෙනවා එහෙනම් මේ භාවනාව වඩන භාවනා යෝගියා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මගේ ඇසට පේන්නේ මට ඕන දේ නෙමෙයි චක්කු ප්‍රසාදය ඇදිලා තියෙන්නේ මොනවාගේ කර්ම වලින්ද ඒ කර්ම වලට ඕන විදියටයි පේන්නේ කියන එක ඉස්සෙල්ලාම වටා ගන්න ඕනේ. ඒ වගේ තමයි අපේ මේ සෝත ප්‍රසාදය මේ සෝත ප්‍රසාදයට ඇයෙන්නේ අපට ඕන දේ නෙමෙයි ඒ ප්‍රසාදය ඒ කර්මය නිර්මාණ වෙලා තියෙන ක්‍රමවේදයට හැම භවෙම ඉවසීමෙන් සවන් දෙන්න පුරුදු වෙච්ච කෙනෙකුට අපි නිନ୍ଦා අපාස කරලා කැත විදියට කතා කරනවා එයා ඒක ආගෙන එල්ලෙන්නේ නැතුව ඉන්නවා ඇයි එයා ඒක ඉවසීමෙන් ආගෙන ඉන්න පුරුදු කරලා ඒ ප්‍රසාදයෙන් තමයි කන් දෙක ඇදලා තියෙන්නේ බැනලා බැනලා බැරි ගෑයිලා අපි ආනවා උපාසක මාත්‍යට මෙච්චර බයිනවා ලැජ්ජා නැද්ද කියලා. ආ ලැජ්ජාවක් කියලා එකකුත් තියෙන මොන වගේ එකක්ද දන්නේ. ඒ කියන්නේ ආ ලැජ්ජාව අඳුරන්නේ අපි ආනවා මෙච්චර බැන්න තරහා නැද්ද? ඇයි තරහා යන්නේ? අපේ ආන්දරෝ බයිනවා නම් අපේ ආන්දරවන්ට කර්ම හැදෙනවා නම් ආන්දරන්ගේ කටරි දෙනවා නම් ඇයි මම නිකන් බොරුවට කලබල වෙලා උඩ පයින්නේ? ඔබ වහන්සේ බනින්නේ මොනාරි වැරද්දක් නිසානේ? ඒ වැරද්ද මට තේරෙන්නේ නැති නිසානේ මම ඒ වැරදි කරන්නේ. ඉතින් තේරෙනකොට ඉතින් මං හදා ගන්නවා. වටා ගන්න පුළුවන් වෙනකොට මම නිර්දෝෂ වෙනවා. එදාට ඔබ වහන්සේට බණින අවස්ථාවක් නැති වෙනවා. මේක එයා දැකලා මේ අවබෝධයට ඇවිල්ලා එතකොට එයා කල්පනා කරන තවත් මොනවද මට වැටහෙන්නේ කියලා බලනකොට කොච්චර බැන්නත් ඉවසගෙන ආගෙන ඉන්න පුළුවන් මානසිකත්වය එයා සසරේ අදලා බණින සෑම වචනයක් තුලින්ම යහපත ශ්‍රවණය කරන්න මගේ හොඳටනේ බණින්නේ කියන ඒ මානසිකත්වය එයා පෙර භවයේ අදලා ඒ විතරක් නෙමෙයි බණින කෙනාට කියනවා බලන්න කොච්චර මට බැන්නද මේ බැනුම් එකක්වත් මට ඇවුන්නේ මට වෙන එකක් ඇවුනා ඒක තමයි මං කෙරේ මොනතරම් උරුමයක් තිබුණොත් මේ විදියට කැත විදියට බනින්න පුළුවන්ද පාර යන හැමෝටම මේම බණින් නෑනේ. ඇයි මිනිසුන්ගේ අඩුපාඩු නැද්ද මේ ලෝකේ? හැමෝගෙම අඩුපාඩු තියෙනවා. කාටවත් ඔය විදිහට නිඳා කරලා බණින්නේ නෑ. ඇයි මට විතරක් බණින්නේ? මම යාපත් වෙනවට තියෙන කැමැත්ත වැඩි. මම සත්පුරුෂයෙක් වෙනවා දකින්නට ගොඩාක් කැමැති. ඒ නිසා මාව හදාගන්න තමයි මෙච්චර උරුමෙන් බණින්නේ. මේකින් මට තේරුනේ මා කෙරේ අවදානම වැඩි, උරුමය වැඩි, ිතවත්කම වැඩි, ආදරයේ සෙනෙහස මා කරුණා වැඩි. ඒ නිසා තමයි මගේ අඩුපාඩු මෙච්චර උවමනාවෙන් කියලා පෙන්නලා දීලා මාව අදන්න මාන්සි වෙන්නේ මේක දැකලා යා. එහෙනම් බැනපු කැටකතා මොකවත් ඇවිල්ලා නැහැ. එයාට ඇවිල්ලා තියෙන වෙන එකක්. හේතුව එයාගේ චක්කුව ඇදිලා තියෙන්නේ ඒ ලෝකෝත්තර ධර්මයෙන්. දැන් බලනකොට එයාගේ සෝත ප්‍රසාදය ඇදිලා තියෙන්නේ ලෝකෝත්තර ධර්මයෙන් ඒ නිසා එයාට අකුසල කර්ම පාප කර්ම කාටවත් පූජා කරන්න බෑ එයාට ඇතුල් වෙන්නේ එයා ලබා ගන්නේ කුසලයක් වශයෙන් පිනක් වශයෙන් එහෙනම් අපට ඇයෙන හැම දෙයක්ම අපි සංසාරයේ එකතු කරගෙන ආපෝ කර්මයට අනුව ඇයෙනවා මිසක් අපට ඕනෑ විදියට ඒක ආන්න බෑ දැන් බලන්න අපගේ ජීවිතවල හොඳට අත්දැකීම් ඇති අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් අපට කතා කළාම අපගේ කන් වලට මී පැණි වාගේ. ඇයි? එයා කතා කරන සෑම වචනයකටම අපි ගොඩාක් කැමතියි. ඒ වගේම අතුරෙක් අපට කතා කරනකොට බලන්න එයා හොඳ දෙයක් කිව්වත් මුළු ඇඟම නලියනවා. ඇයි තරහ? එහෙනම් මේ ප්‍රසාදය ඇදිලා තියෙන ක්‍රමවේදයට අනුවණි අපට ඇයෙන්නේ වෙන ක්‍රමයකට අපට ආන්න බෑ. ඒ වගේම අපේ රාග චරිතයක් නම් කතා කරන සෑම වචනයක් තුළම රාගය තියෙනවා. ඒ තෘෂ්ණා සහිත භාවය ඒ වචනවල තියෙනවා හේතුව ඒ ජීවා ප්‍රසාදය ඇදිලා තියෙන්නේ රාගයෙන් නම් කතා කරන හැම වචනයක් තුළම අඩුව තියෙනවා. මේක නිරෝධ කරන්න බෑ අපට. මේ වාගේ අපේ වචනවල දෝෂ තියෙන්නේ අපි දෝෂානුරූපී වචන කතා කරපු නිසා. අපි මේ ලෝකේ යාපත කතා කළා නෑ. මුසාවාද කරලා, පරුසා වාච කියලා, පිසුනා වාච කියලා, සම්පප්පලාප කියලා අපි මේ ලෝකේ මේ ජීවා ප්‍රසාදය අදලා තියෙන්නේ අනවශ්‍ය කර්ම වලින්. ඒ නිසා කට ඇරියොත් කතා කෙරෙන්නෙම ලෞකික දෙයක්. සමහර අය ඉන්නවා එකතු වුණොත් භව 100කට විතර කර්ම හදනවා. ඇයි? ඒගොල්ලෝ කතා කරන්න පුරුදු වෙලා ඉන්නෙම අනිත් අයගේ අඩුපාඩු. ඕපාදුප. ඒගොල්ලෝ කතා කරන්නෙම මේ ලෝකයේ දුක් විඳීමට හේතු නිර්මාණය කරන ක්‍රම. එහෙනම් මේ විදියට අපගේ දිව ඒ ජීවා ප්‍රසාදය ඇදිලා තියෙන්නේ මොන කර්ම වලින්ද? ඒ කර්ම වලට අනුව තමයි අපට කතා කරන්නේ වෙන ක්‍රමයක් නැහැ. සමහර අය ඉන්නවා කතා කරන්නෙම තරහයෙන්. අපි කියනවා යාට ගොඩාක් තරහා යන ශනික කෝපයේ තියෙන පුද්ගලයෙක් කියලා. ඇයි? එයාගේ කර්ම ඇදිලා තින්නේ ඒ වාගේ ඥානවලින්. එහෙනම් මේ ක්‍රමවේද ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මේ මාර්ගඵල නිවන් අවබෝධ වෙන්න මේ මෛත්‍රී කමඨාන වඩන්න. ඒ වගේම තමයි මේ නාසය තුලින් අපි මොනතරම් ඇලින් ගැටීම් වලට භාජනය වෙනවද? සුවඳට අපි ඇලෙනවා, ගඳට අපි ගැටෙනවා, ගඳක් දැනෙනකොට පුදුමාකාර තරහ ඇති වෙනවා වෛරය ඇති වෙනවා අර මිනිසුන්ට බැනලා නිඳා කරලා එලවන්න හිතෙනවා හරි ගඳයි ඒ වගේම සුවඳට අපි ප්‍රතික්ෂේප කරන්නේ ඇලෙනවා ඒ කාමය ගන්ධ කාමය අපි විඳිනවා අන්න මේ අඩුව ඇදිලා තියෙන්නේ මේ ගාහන ප්‍රසාදය තුලින් මේ ගාන ප්‍රසාදය අපට නිරෝධ කරන්න බෑ හේතුව ගඳට ගැටෙන්න සුවඳට ඇලෙන්න කියන එක පුරුදු කරලා හැම භවයේම සුවඳට ආසයි ගඳට විරුද්ධයි මේකෙන් ඇදිච්ච ප්‍රසාදය නිසා මේ ගාන ප්‍රසාදයට ගඳට සන්තෝෂ වෙන්න සුවඳට අසන්තෝෂ වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒක පුරුදු කළා නැහැ. ඒ වගේම තමයි මේ කායික චර්යාව අරන් බලනකොට කොච්චර ಗುಣධර්ම කියලා දුන්නත් බණදාන් කියලා දුන්නත් සෙමික කෝපයේදී අපේ කය සම්පූර්ණ ත්‍රිසං ගුණාංග වලින් යුක්ත වෙනවා. රාගය ඇවිස්සෙනකොට අපට මේ ලෝකය අමතක වෙනවා අපට ඕනෑ විදියට ඇසිරෙන්න අපි සූදානම් වෙනවා ලෝභය ඇති වෙනකොට සමාජයේ කිසිම කෙනෙක් කෙරේ අනුකම්පාවක් නැහැ. ආත්මార్థකාමී භාවයේ ලෙලදෙනවා. අපි අපට ඕන දේ ලබා ගන්න ඕනම විදියට ඇසිරෙන්න සූදානම්. එනම් මේ කය ඇදිලා තියන්නේ මොනවාගේ කර්මයකින්ද? ඒ පොට්ටබ්බ ප්‍රසාදය නිර්මාණ වෙලා තියෙන කර්මවලට අනුව තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. දරුවෙක් දියා අපිට හොයන්න අවශ්‍ය නම් දරුවා දියා හොයන්න එපා. දෙමව්පිය දියා හොයලා බලන්න. අම්මා අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්ත නම් එයා කවදාවත් Brahmacharya සීලය රකින්නේ නැත්නම් අනිවාර්යයෙන්ම දුව ගැන ආන්න කිසිම කතාවක් නැහැ. එයත් ඒ විදියටම ඇසිරෙනවා. එයාගේ පොට්ටබ්බ ප්‍රසාදය ඇදිලා තියෙන්නේ මව් ඥාන වලින්. ඒ ගුණාංග ඔක්කොම තියෙනවා. අද වැරදි නොකරුවත් කවදරි දවසක වැරදි කරනවා කියන එක ඒකාන්ත වශයෙන්ම ස්ථිරයි. ඒ වගේම තමයි පිරිමි දරුවෙක් ගැන හොයන්න එපා. තාත්තා ගැන හොයලා බලන්න. තාත්තා මත්පැන් බොනවා නම් බීබද්දෙක් නම් අද නොබිව්වට කවදාරි දවසක යා බොනවා කකුල් අතරින් ඇවිදිනවා ඒක ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා එයාගේ පොට්ටබ්බ ප්‍රසාදය ඇදිලා තියෙන්නේ පියජාන වලින් එහෙනම් අපට gediyak දිහා බැලුවාම මේ gediy අබනම් ඒ gediy ඇත්තටම ඒ වර්ගයේ මේකයි කියලා අඳුන ගන්න පුළුවන් නම් ගා ගැන මොන කතාවක්වත් අපට අවශ්‍ය නැහැ. හේතුව gediye diya බලලා ගහේ ඇදරුව අපට කියන්න පුළුවන්. ඒ කොලේ ඇද කියන්න පුළුවන්. ඒ පළදාවේ වටිනාකම කියන්න පුළුවන්. පීදෙන කාලෙත් අපට කියන්න පුළුවන්. දිවුල් ගෙඩියක් අතට දුන්නාම ඒ දිවුල් ගෙඩියේ තියෙන සම්පූර්ණ ගයේ විස්තර ටික අපි දන්නවනේ. පීදෙන කාලෙත් අපි දන්නවනේ. එහෙනම් මේ සෑම gediyak දිහා බලනකොට අපට ගා පිළිබඳ අවබෝධය ඇති වෙනවා ඒ ගා පිළිබඳ සියලුම විස්තර අපට අවබෝධ වෙනවා එහෙනම් මේ ලෝකයේ මිනිස්සු ගැන අපට කතා කරන්න දෙයක් නැහැ. අම්මා තාත්තගේ චරිතය ගැන විස්තර කීපයක් දැනගත්තාම අපට දරුවන්ගේ චරිත ඊට වඩා දෙගුණයකින් හිතා ගන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ මේ තියෙන අසකන දිවනාසය සම කියන ආයතන පයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි මේ අවබෝධය ලබනකොට මේ මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියාට තේරෙනවා මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද්ද මේ කමඨාණක් වශයෙන් මේ භාවනා යෝගියා වඩන්නේ? මෛත්‍රී භාවනාව තුලින් එයා දක්ෂකම වඩනවා. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිර්වාණ සාන්තිය මේ ලෝකෙට පූජා කරන මෛත්‍රී භාවනාව පාරමිතාවක් වශයෙන් වඩන මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මං කොච්චර මෛත්‍රී භාවනාව වැඩුවත් වැඩක් නැහැ මන් තුල දක්ෂකම නැහැ එක අරමුණක ඉඳීමේ දක්ෂකම නැ මේ ප්‍රශ්නය විසඳන්න ඕනේ කියන අවබෝධය පාළ වෙනවා. මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා මොනවද දක්ෂකම කියලා දැක්කාම එයාට තේරෙනවා මම මෛත්‍රී භාවනාව කළාට වෙන වෙන අරමුණු කරුණු මේකත් එක්ක මිශ්‍ර වෙලා මම මගේ මිතුරාට මෛත්‍රී කරනකොට මිතුරා බව අඳුනා ගන්නවා ඒක චෛතසිකයක් මිතුරා මට යාපත් දේවල් කරලා තියෙනවා. ඒ දේවල් මට මතක් වෙනවා. ඒවා චෛතසික. දුව ගැන මතක් කරනකොට පුතා ගැන මතක් කරනකොට සහෝදරයෝ ගැන මතක් කරනකොට ඥාතියෝ ගැන මතක් කරනකොට මෛත්‍රී භාවනාව ටිකක් වෙනස් වෙලා කරන්නේ. ඇයි? ඒ අය කෙරේ විශේෂ බැඳීමක් තියෙනවා. ඇලීමක් තියෙනවා. ගනුදෙනුවක් තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව සිදු වෙනවත් එක්කම යම් යම් කරුණු කාරණාත් මතක් වෙනවා. එහෙනම් අපේ අතුරාට මෛත්‍රී භාවනා කරනකොට මෛත්‍රී තරංගයේ වෙනසක් තියෙනවා. මෛත්‍රී කරනකොට එයා කරපු අතුරු කනුත් අතරින් පතරින් ඔළුව දාලා ඉබිලා බලනවා. ඇයි ඒව මතක් වෙනවා අපට? මේ වාගේ තිරිසන් වැඩක් කෙරුවනේ මේ මිනිසයා කමන්නේ සුවපත් වෙච්චදෙන් කියලා අපි යාට සුවපත් වේවා කියනවා. කිව්වට වැඩක් නෑ අරකට එක තමයි මෙනේ වෙන්නේ. එතකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ දක්ෂකම මට නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රී පාරමිතාවේ ජීවත් වෙන සෑම කෙනා තුළම මේ දක්ෂකම සක්කෝ කියන ගුණාංගය තියෙනවා. එහෙනම් මෙත්තානිසංස සූත්‍රය ගත්තාම කර්ණීය මෙත්ත සූත්‍රය ගත්තාම මේ මෛත්‍රිය පිළිබඳව දේශනාවල් වලදී තථාගතයන් වහන්සේ මේ දක්ෂකම ඒකාන්ත වශයෙන්ම සඳහන් කරන ගුණාංගයක්. අපි ඊටාගෙන හිටියා ලී වැඩ පිළිබඳ දක්ෂකම පෙදරේරුව පිළිබඳ දක්ෂකම, ගොවිතැන පිළිබඳ දක්ෂකම, ලස්සනට පෞල් ජීවිත නඩත්තු කිරීමේ දක්ෂකම, හොඳට ඉගෙන ගැනීමේ දක්ෂකම කියලා ලෞකික දක්ෂකම් පිළිබඳ තථාගතයන් වහන්සේ මේ ලෝකේ කවදාවත් ලෞකිකත්වයට ධර්මයේ දේශනා නොකළසේක. භාග්‍යතුන් වහන්සේට මේ ලෝකේ පැවැත්ම වුවමනා නොවුනසේක. එහෙනම් මේ ධර්මයේ ලෝකෝත්තර ධර්මයන් මේක අපගේ පියවි ඇසට පේන්නේ නැති දක්ෂකම. ගාහකට වාඩි වෙලා එරමිනිය ගොතාගෙන කය උජුව තබාගෙන ඇස් දෙක පියාගෙන වඩන්න ඕන දක්ෂකම. ඒක තමයි අපගේ ඇස් වලින් දකින සෑම රූපයක් තුලම එක අරමුණක හිඳීමේ දක්ෂකම. අපට පේන්නේ මොනවද රූපයක් වශයෙන් වර්ණයක් වශයෙන් ඒ රූපය මත අපි ඉන්නෝනේ ඒ අරමුණේ එළියට යන්න බෑ පේන බව දැනගෙන සියෙන් ඉන්නෝනේ නම් පේන දේ තුලම දීර්ඝව ඉන්නෝනේ ඒම අරමුණේ ඉන්න පුළුවන් නම් අපි ගොඩාක් දක්ෂ භාවනා යෝගියෙක් බවටපත් එහෙනම් අපිට යම්කිසි දෙයක් ඇයෙනවා ලෝකෝත්තර දෙයක් නම් හොඳට සවදානව සවන් දෙනවා ලෞකික දෙයක් නම් ඒ ඇයෙන දේ තුලින් අපට ඇතිවෙන ධර්මතාවයක් මතසිත තියාගෙන අපි ඒක තුලම රැඳෙනවා හොඳම උදාහරණය තමයි අපට යම්කිසි කෙනෙක් නිඳා කරලා වැරදි කාරණා කියනවා නම් ඒ වැරදි දේවල් අපි කරලා නැත්නම් අපි කල්පනා කරනවා මේ වගේ දෝෂාරෝපණ එන්න ඇත්තේ තවත් සංසාරේ අපි මේ වගේ වැරදි නොකරපු කට්ටියට කලයි කියලා චෝදනා කරන්නේ නැති. ඒ කර්මය ඒ විදියටම නිර්මාණය වුණා. අද මම ඒ වැරදි කරලා නැහැ. මටත් ඒ විදියටම චෝදනා ලබන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණා මතක් වුණා නම් මේ ධර්මය අවබෝධ වුණා නම් මේක මත සිත පීඨවලා ඒ සීය තුල ඒමම රැඳෙනවා වෙනත් මොකවත් කල්පනා කරන්නේ එයා බනින වචන මොනවද? කිරියම්මා මතක් කරනවද? දරුවෝ මතක් කරනවද? අම්මා තාත්තා මතක් කරනවද? මොකවත් කල්පනා කරන්නේ ඕන එකක් එයා බැනලා ගියා දැන් අර අවබෝධ වෙච්ච ධර්ම කාරණාවේ සිත පීඨවලා 100න් ඉන්නවා. ඒකට තමයි දක්ෂකම කියලා කියන්නේ. එහෙනම් චක්කුපාල මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ දීපු කමඨානත් මේකමයි දාරුකීරය ඇයෙනවනම් ඇයෙන බව දැනගෙන සියෙන් ඉන්න. දික්ටි දික්ටි මැත්තේ සෝත සෝත මැත්තේ කියලා කියන්නේ ඇයෙන දේ පිළිබඳ සියෙන් ඉඳීම. එහෙනම් මේක තමයි දක්ෂකම මේ ලෝකේ. මෙතනින් එයාට දක්ෂයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් මේ දක්ෂකම වැටහෙනකොට අපට ඇයෙන වචන වලින් අපි ගොඩාක් දේවල් දක්ෂ ලෙස වඩන්න පටන් ගන්නවා. එයා දැන් මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකෙක් වෙලා බැරි වෙලාවට අපට ප්‍රශංසාවක් ඇයෙනවා ගෞරවයක් ඇයෙනවා මිනිස්සු අපට নানা ප්‍රකාර යහපත් දේවල් කියනවා ඒ කියන හැම මොහොතෙම මාන්නේ හදන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා කියන සීය පීඩවනවා කියන ප්‍රශංසා කීර්ති මොකවත් අපට වැඩක් නැහැ. හැබැයි ඒගොල්ලෝ මාන්නේ හදන්න වෑයම් කරනවා උත්සාහ කරනවා කියන එක මත සීය පීඩනකොට අපට පෑදිලිවම පේනවා මේ හැම වචනයක් තුළම මාන්නේ උඩඟුව ආංකාරය ඇති වෙන්න පුළුවන් පුද්ගලක පුද්ගලික ස්වභාවයේ නිර්මාණය වෙලා සසරේ ඇවිදින්න දුක් විඳින්න සිද්ධ වෙනවා මේ අවබෝධය ඇති වෙච්ච ගමන් ඒ චිත්තානුපස්සනාවේ පීඨෙනකොට එයා කවදාවත් මාන්නේ හදාගන්නේ උඩඟුව ඇති වෙන්න අවස්ථාව දෙන්නේ ආංකාරකමට ගොදුරු වෙන්නේ එයා චිත්තානුපස්සනාවෙන් ඉන්නවා එයා නිර්දෝෂ කෙනෙක් එහෙනම් මේ විදියට මේ කන තුල ඇතිවෙනා වූ ධර්මතාවයට සිත පීඨවලා ඒ අරමුණේ ඉන්න පුළුවන් නම් ඒ එකම අරමුණ මත දීර්ඝව පවතින්න පුළුවන් නම් අපි ගොඩාක් දක්ෂයෙක් බවට පත් වෙනවා. අපි සූත්‍ර වලින් ආලා තියෙනවා සක්කෝ උජුච්ච සූජුච්ච කියලා. හැබැයි මේ දක්ෂකම මොකද්ද කියන එක අපි ආලා නැහැ. මේ දක්ෂකම ගැන භාග්‍යතුන් වහන්සේ ඇයි දේශනා කළේ කියන එක පිළිබඳ යථාර්ථය අපි දැකලා නැහැ. එහෙනම් මෙත්ත සූත්‍රය අරගෙන මේකේ යථාර්ථය බලනකොට තේරෙනවා මේක ලෝකෝත්තරව වඩන්න තියෙන එකක් ආයතනෙන් ආයතනයට වඩන්න තියෙන එකක් මේක අපේ දක්ෂකම ලෞකිකව පෙන්වන්න ඕන එකක් නෙමෙයි මේක කට පියාගෙන ඇස් වාගෙන එකතන වාඩි වෙලා පෙන්වන්න තියෙන දක්ෂකම ඒ වගේම තමයි කතා කරන්න හිතෙනවා ඒ ඉතෙනකොටම අපට කල්පනා වෙනවා දැන් නම් තරයෙන් තමයි කතා කරන්න යන්නේ. ඇයි අපගේ සිත අවංකවම දන්නවා මේ කතා කරන්න යන්නේ එයාට රිදවීම පිණිස. මේ කතා කරන්න යන්නේ එයාට නිନ୍ଦා කරවීම පිණිස. මේ කතා කරන්න යන්නේ එයාගේ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති කිරීම පිණිස යටි අරමුණ වෙන කිසිම කෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන් හැබැයි යටි අරමුණ අපි දන්නවා. හේතුව අපගේ සිත අපි තරම් දන්න කෙනෙක් නැති නිසා අපි දන්නවා දැන් තරහා ගියා. දැන් කතා කරන්න යන්නේ තරහෙන් මේ වචනවල ගොඩාක් සැරවෙන්න පුළුවන්. මේ වචන නිසා ඉත්‍රි දෙන්න පුළුවන්. ඒක දැනගත්ත ගමන් ඒ දැනගත්ත කාරණාව මතසිත පීඩන්න වචනය කතා කිරීම ප්‍රමාද කරන්න මේක තමයි දක්ෂකම තරහ ගිය ගමන්ම කතා කරන්න නිස්සබ්ද භාවනාව සමාධි වෙලා විනාඩි 10ක් විතර ඉන්නවා. පුංචි කාලේ අපට මතකයි ඒ වගේ සිත කැළඹෙන අවස්ථාවේදී කතා කිරීම තහනම්. සන්තෝෂය වැඩි වෙච්ච අවස්ථාවේ දුක වැඩි වෙච්ච අවස්ථාවේ තරහ වැඩි වෙච්ච අවස්ථාවේ කතා කරන්න තහනම් සංවේදී සිත කිසිසේත්ම වචනවලට නිර්මාණය කරන්න තානම් කරලා තිබුණා. ඒ අවස්ථාවේදී දීපු කමඨාන තමයි එකේ ඉඳලා 10ට ගණන් කරන්න ඕනේ 10ෙන් නැවත එක වෙනකන් ආපස්සට ගණන් කරන්න ඕනේ ආරෝහණ අවරෝහණ ක්‍රමයට එකේ ඉඳලා 10ට 10 ඉඳලා 1ට ගණන් කරනකොට විනාඩි 10ක් යනකොට තරහාගිය කාරණාව අමතක වෙනවා. ඇයි? 1 2 3 ගණන් කරන්න ලේසි ආපස්සට එන්න බෑ පැටලෙනවා. එතකොට මේ පාට පස්සේ අතර අතරට පස්සේ 3 කියලා ඒක කෙරේ අවදානම වැඩි වෙනකොට තරහාගිය කාරණාවේ අවදානම අඩු වෙලා කෝපය අතුරුදාන් වෙනවා. විනාඩි 10න් පස්සේ අර සැරගතිය නෑ. සිත පාලනය වෙලා නිවිලා දැන් වචන හරි ලස්සනයි. දැන් කතා කරන ඇයි කෝපය අතහැරියේ ටිකක් තදින් අල්ලගන්න එපාය. කමන්නෑ මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි. කවදාරි මේක කැඩෙන්න එපාය. ඒ කවදාරි කැඩෙන දවස අද දවස කියලා හිතාගමු. අද තමයි මේක කැඩෙන්න තිබුණේ. කමන්නෑ අතුගාලා පොඩ්ඩක් අස් කරන්න. ඒකේ තියෙන වීදුරු කෑලි ඇනෙන්න පුළුවන් කියනකොට අර මිනිස්සු කල්පනා කරන පුදුම මිනිස්සේ තරහා යන්නේ මෙයාට. මෙයාට ගොඩාක් ප්‍රඥාවෙන් හිතන්න පුළුවන්කම තියෙනවා. කිසිම මොහතක කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී කතා කිරීමේ දක්ෂකම මෙයාට තියෙනවා. එහෙනම් එයා සක්කෝ ගුණය මේ ජීවා ප්‍රසාදය තුල වඩලා එහෙනම් අපි කර්ණීය මෙත්ත සූත්‍රය තුල මේ මෛත්‍රිය පිළිබඳ අපි ගොඩාක් කරුණු ආලා තියෙනවා. මෛත්‍රී භාවනාව নানা ප්‍රකාර විදිහට වඩලා තියෙනවා. හැබැයි මේ මෛත්‍රී භාවනාව තුළ භාග්‍යතුන් වහන්සේ පෙන්වන ಗುಣධර්ම අපි තුල තියෙනවද කියලා බැලුවාම එකක්වත් නැහැ. එහෙනම් මේ ಗುಣධර්ම නැති වෙනකොට අපට තියෙන ප්‍රශ්නය තමයි මෛත්‍රී භාවනාව වැඩිලා නැහැ කියන එක පිළිගන්න සිද්ධ වෙනවා. අපි දන්නවා වපුරුවාම අස්වැන්න ලැබෙන්න ඕනේ. අස්වැන්න ලැබිලා නැත්තම් ඒ මේක අපේ ඒනේ වගා වෙලා නැත්තම්, තල වෙලා නැත්තම් ඒ කියන්නේ වගා කරලා නැහැ කියන එක පිළිගන්න සිද්ධ වෙනවනේ. එහෙනම් මෛත්‍රී භාවනාව වැඩුවා මෛත්‍රී භාවනාව වඩනකොට ඒ ಗುಣධර්ම වැඩුණා නම් අනිවාර්යෙන් මේ ಗುಣ අපි තුල තියෙන්න ඕනේ. සමිතියක කතා කරන්න යනකොට අසාධාරණකම් නිසා අපිව අපිට අමතක වෙලා নানা ප්‍රකාර විදියට කර්ම කාරණා කියලා කෑ ගාලා උඩ පැනලා පස්සේ කල්පනා වෙනවා අනුන්ගේ ප්‍රශ්න වලට අනුන්ගේ වැරදි වලට මොකද්ද මේ මට උනේ කියලා හරියට ලැජ්ජා හිතෙනවා. ඇයි ආවලා කරපු වැරද්දට සාධාරණේ කතා කරන්න ගිහිල්ලා Taman ගොඩාක් ද්වේෂසාගත චරිතයක් වැඩිහිටියෙකුට කතා කරන්න දන්නේ නැති චරිතයක් දුෂ්ට කෙනෙක් ප්‍රසිද්ධියේ මිනිසුන්ට නිඳා කරන චරිතයක් ඉන්නක මිනිසුන්ට තේරිලා එන අපගේ ජීවිතය අපි අදාගෙන ඇවිල්ලා තියන්නේ මේ වගේ අඩුපාඩුත් එක්ක. හැබැයි අදින්දලා මේ ප්‍රසාදයන් නිරෝධ කරන්න ඕනේ. මේ ප්‍රසාදයන් වල තියෙන දෝෂ නිර්දෝෂ කරන්න ඕනේ. එහෙනම් කතා කරන්න කලින් අපි හොඳට සිතලා බලලා යාපත් දේ කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ කායික චර්යාව මේ පොට්ටබ්බේ ඇදිලා තියෙන්නේ පංචකාමයන් පිනවන්න නම් අද හිඳලා නිරෝධ කරන ක්‍රමවේදය හදන්න ඕනේ. ඇයි මේක කොච්චර පිනෙව්වත් වැඩක් නැහැ. කවදාද දවසක අපි මැරෙනවා. කොච්චර එකතු කරලා සැප දුන්නත් වැඩක් නැහැ. මෙයාට පරමායස 500ක් විතර අවුරුදු දෙන්න පුළුවන් කමක් නැහැ. පරමායස 60ක් 70ක් 80ක් වෙනකොට ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. එහෙනම් මැරෙන්න තියෙන කයට මොන නඩත්තුවක්ද? අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා නම් එයාට මොන සැපයක්ද මේ අවබෝධය අපට එන්නට ඕනේ මේ අනිත්‍යතාවය අපට තේරෙන්න ඕනේ මේ දුක්ඛ සත්‍ය වැටෙන්න ඕනේ සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ වේදනාවක් විඳින බව වේදනාවත් එක්ක ජීවත් වෙන බව Tamanට වැටෙන්න ඕනේ එහෙනම් අපගේ සිත එක අරමුණක පීඨලා නැහැ. අපි මේ කය පිනවන්න নানা ප්‍රකාර ක්‍රියාවල චර්යාවල නිරත වෙලා අපට ඕන ඕන විදියට ඇසිරෙනවා. ඒ නිසා වෙලා තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි. නැවත නැවත උත්පත්තියක් අපට උරුම වෙලා එහෙනම් අපගේ එකම අරමුණ නම් ඇසිරෙන්න කලින් හිතලා බලනවා ඇයි මම මේ සාකච්ඡාව මැදින් යන්නේ එහෙම ගියොත් ඒ අයගේ සාකච්ඡාවට බාධාවක් මම ඉමීසරේ වටෙන් යනවායි කියලා බාධා නොකර වටෙන් යනවා. ඒ විතරක් නෙමෙයි කතා කරන තැනින්ම යන්න වුණොත් එතනකින් ඉතගෙන ඉන්නවා මොකවත් කතා කරන්නේ ඒගොල්ල කතාව නවත්තලා මොකද්ද කියලා ඇහුවාම මෙතන යන්නට ඕනේ බාධාවක් වෙයි ඒකට සමා වෙන්න පුළුවන්ද කියලා. ඔව් සමා වෙන්න පුළුවන් යන්න කියලා කිව්වාම අවසරේ අරගෙන තමයි මැදින් යන්නේ. බලන්න චර්යාවට කලින් එයා බොහොම කල්පනාවෙන් විනයානුකූලව සීලානුකූල මේ චරිතය ඇඩගස්සන ඇති මේක තමයි උජුපටිපන්න භාවය. මේක තමයි සක්කෝ ගුණාංගය දක්ෂකම. අපි මේ දක්ෂකම වඩලා නැහැ. අපට ඕනෑ ඕනෑ විදියට ඇසිරෙනවා. මේ ඇඟිලි තුඩු වල තියෙන දෝෂ කොච්චරද කියලා කිව්වාම ගෙවල් වල මොනාරි ආහාර පාන හදලා තිබුණත් කිසිම කෙනෙකුගෙන් අවසර ගන්නෙ නැහැ අත දැම්ම ගත්ත කෑවා එහෙනම් අද හිඳලා අපි පුරුදු වෙන්න ඕනේ කවදාවත් නොදුන්න දෙයක් ගන්නෙ නෑ. අවසරයෙන් තොරව කටයුතු කරන්නේ විනයක් සීලයක් නැතුව මං ඇසිරෙන්නේ මේ පොට්ටබ්බ ප්‍රසාදයේ තියෙන සම්පූර්ණ අඩුව හදන්නට ඕනේ. අපගේ චර්යාවල ඒ සක්කෝ ගුණය ඒ දක්ෂකම නැහැ. ඔක්කොම තින්නේ අදක්ෂකම්. අපි වැඩට යනකොට අනිත්‍ය ගැන කල්පනා කරන්නේ අපි දිනුනොත් ඇති. අපේ ඒන අපේ කුඹුර බේරුණොත් ඇති අපට වැඩිපුර පළදාව අම්බුණොත් ඇති අනිත් අය මිනිසුන්ට එන ගැව්වත් අපට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි අදක්සයි. අපි මෛත්‍රී භාවනාව අපි වඩනවා වේර විහාරස්ථාන වලට ගිහිල්ලා හැබැයි කවදාවත් අපේ ලියද්දෙන් වතුර ටිකක් දෙන්න අපි කැමති නැහැ. අල්ලපු ඉඩමට කුරුල්ල වානවා ඒ බීජ ටික කනවා ඒක එලවන්න කැමති නැහැ ඇයි මේ මිනිස්සයා නිදිමරාගෙන එක කරන්න එපාය ඒ මිනිස්සයාට වමනාවක් නැත්නම් අනුන්ගේ කෙත මොකටද මං ආරක්ෂා කරන්නේ මෛත්‍රී භාවනාව ළඟින්වත් ගිහිල්ලා නැහැ හැබැයි අවුරුදු 20ක් භාවනා කරලා මේ විදිහට වඩන භාවනාවෙන් කොහොමද මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන සීක මෛත්‍රී භාවනාව තුළින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා පච්චේක බුද්ධ වෙලා සම්මා සම්බුද්ධ වෙනකන් මෛත්‍රී භාවනාවෙන් යන්න පුළුවන්. හැබැයි අපේ අවාසනාව සෝවාන් ඵලයේවත් නෑ. ඇයි? අනිත් මිනිසුන්ට බැන බැන නිඳා කර කර පලි අරගෙන අනිත් මිනිසුන්ට වෙන අලාභානි වළක්වන්න උදව් කරන්නේ නැතුව වඩන මෛත්‍රී භාවනාවෙන් මොන මාර්ගඵලයක්ද? මොකවත් ලැබෙන්නේ නෑ. එහෙනම් මෛත්‍රී භාවනාව වඩන ඒ ආර්ය ශ්‍රාවකයා තුළ තියෙන අදුපාඩු ටික ඇදෙන්න ඕනේ. දවස ගානේ මෛත්‍රී භාවනාව වඩනකොට මේ මෛත්‍රී භාවනාව තුළින් අපගේ ಗುಣධර්මය සීලය ප්‍රගුණ වෙන්නට ඕනේ. එහෙම වඩන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මෛත්‍රී පාරමිතාව විතරක් ඇති. මේ මෛත්‍රී භාවනාව විතරක් ඇති අපට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න එහෙනම් දක්ෂකම කොහමද වැඩෙන්නේ? දක්ෂකම අවබෝධ වෙන්නේ කොහමද? දක්ෂකම ලෝකෝත්තරව මෛත්‍රී භාවනාව තුළින් වැඩෙන්නේ කොහමද? වඩන්නේ කොහමද කියන එක අපි සාකච්ඡා කළා. එහෙනම් අපි ගොඩාක් කාර්යක්ෂම වෙලා වැඩ කරන දක්ෂකම නෙමෙයි වඩන්න ඕනේ. එක්තැන් වෙලා ඇස් දෙක පියාගෙන අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි එක අරමුණක පීඩන්න ඕනේ ඒ දක්ෂකම තමයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ දක්ෂකමයි අපි වඩන්නට ඕනේ. එහෙනම් අයවැනි ආයතනෙත් එක දක්ෂකමක් වෙනවා. ඕනම අවස්ථාවක ඕනම සෙනෙකට ඕනම දුරක් ගලාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක අදක්ෂකම එහෙනම් මේ චෛතසික නිර්මාණය වෙලා ලෝභ දේශ මොහ රාග ඇති වෙලා මේ සංසාරයේ හැම තැනටම හැම මතකයකටම මේ සිත ගලාගෙන යනවා নানা ප්‍රකාර දේවල් මතක් වෙනවා নানা ප්‍රකාර දේවල් වලට මෙයාගෙන් ගොදුරු වෙනවා මේ අදක්ෂකම දක්ෂකම කරන්න ඕනේ එහෙමනම් සෑම අවස්ථාවක් තුළම 100න් ඉන්න ඕනේ 100න් ඉන්න එක තමයි සක්කෝ ගුණාංගය ඒ දක්ෂකම අපි හදන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කවදාවත් සිත මෙල්ල කරන්න දේශනා කළා නෑ. සිත පිළිබඳ 100න් ඉන්නයි දේශනා කළා තියෙන්නේ. එහෙනම් මේ දක්ෂකම අපි වඩන්නේ කොහමද? කල්පනා වෙන සෑම සිතවිල්ලක්ම කල්පනා වෙන බව දැනගෙන 100න් ඉන්නවා. වෙලමතක් වුණා නම් කලබල වෙන්න එපා. වෙලේ 100 පීටනවා. පොළමතක් වෙනවා නම් පොළෙන් එකගෙන යන්න යන්න එපා. පොළේ පොළ මත සිත පීටලා 100න් ඉන්නවා. යම්කිසි කාරණාවක් මෙනෙහි වෙනවා නම් ඒ කාරණාවට द्वेष කරලා සිත වෙන් කරන්න හදන්න එපා. ඒ මෙනෙහි කරන කාරණාව තුල 100න් ඉන්න මේ විදිහට සිත මොන මොන අරමුණු වලට යනවද ඒ සෑම අරමුණක්ම එක අරමුණක් වශයෙන් අරගෙන ඒ අරමුණ මත සිත පීටලා 100න් ඉන්න පුළුවන් නම් අන්න අපේ දක්ෂකම ප්‍රගුණ කරනවා. එහෙනම් අපගේ සිත එක අරමුණක තබා ගැනීමම දක්ෂකමක් නම් සියෙන් ඉඳීමම දක්ෂකමක් නම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ සෑම සිටිවිල්ලක්ම දැනගෙන මේ මේ චෛතසික ඇති වෙනවා මේ මේ චෛතසික මගේ සිත තුළින් නිර්මාණය වෙනවා අට ගන්නවා මේ පිළිබඳ අවබෝධයෙන් සීයෙන් බලාගෙන ඉන්න එහෙනම් අසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලින්ම දක්ෂකම දැන් අපට පෑදිලි මේ මෛත්‍රී භාවනාව වඩන ඒ ආර්ය ශ්‍රාවකයා දක්ෂ වෙන්නේ ලෝකෝත්තර වශයෙන් ඒ දක්ෂකම කුමක්ද කියන එක පිළිබඳ අපි විශාල දැනුමක් ලැබුවා. එහෙනම් මේ ගුණය අදහිඳලා වඩන්නට ඕනේ. අපගේ ජීවිතයේ নানা ප්‍රකාර විදියට අපි අදක්ෂ වුණා දසමාර සේනාව පරාජය කරන්න අදහිඳලා අපි අදක්ෂ වෙන්නේ දක්ෂ වෙනවා දසමාර සේනාව පරාජය කරන්න මෛත්‍රී භාවනා වැඩුවට නිකම්ම සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ අරියත් බෝධියටපත් වෙන්නේ පච්චේක බුද්ධ බෝධියටපත් වෙන්නේ එහෙනම් කෙලෙස් නිරෝධ වෙන්න ඕනේ කෙලෙස් නිරෝධ වෙන ප්‍රතිපදාව තුළ අපි ගමන් කරන්නට ඕනේ එහෙනම් මේ දක්ෂකම කියන ගුණය වඩනකොට අපට තේරුණා මේ කර්ම ඇදෙන ක්‍රමවේදයේ වළක්වා ගැනීම එක අරමුණක සිත පීඨීම ඒ අරමුණේ සිය පැවැත්වීම කියන මේ දක්ෂකම වඩනකොට අපි දන්නේම නැහැ කර්ම හැදෙන්නේ නැති වෙනවා භව නිර්මාණය වීම වැළැක්වෙනවා ඉපදීමේ අවස්ථාව අයිමි වෙනවා එනා මෛත්‍රී භාවනාව අපගේ නිර්වාණ පණිවිඩය වුණා අපගේ විමුක්තිය බවට පත් වුණා එහෙනම් අපට මේ භාවනාව මේ මොහොතේ ඉඳලාම මේ තප්පරේ ඉඳලාම වඩන්න පුළුවන් කොහොමද මේක වඩන්නේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සනසත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය එක අරමුණින්ම ඉඳලා අපි නැවත නැවත සජ්ජායනා කරනවා මේ අරමුණට වෙන කිසිම දෙයක් මිශ්‍ර වෙන්න දෙන්නේ නැහැ අතුරා මෙනෙහි වෙනකොට අතුරුකම් මතක් වෙන්න බෑ. මිතුරා මෙනෙහි වෙනකොට මිතුරුකම් මතක් වෙන්න බෑ. දරුවාට මෛත්‍රී කරනකොට සෙනෙහසේ සිටිවිලි පාළ වෙන්න බෑ. අපගේ ජීවිතේ උදකලා වෙලා මෛත්‍රී කරනකොට මෛත්‍රියේ සාරයක් නැතුව නිකන් ඔයේ ජප වෙනවා වාගේ නිින්දෙන් කියවනවා වාගේ වෙන්න බෑ එහෙම වුණොත් එක අරමුණක් නැතිව දක්ෂකමක් නැතිව වඩන භාවනාවක් බවටපත් වෙනවා. එහෙනම් මේ භාවනාව දක්ෂ ලෙස වඩන්නේ කොහමද? මේ භාවනාවට පාවිච්චි කරන මෛත්‍රී වාක්‍ය ඒ මෛත්‍රී වාක්‍යයේ අරමුණේ ඉඳගෙන මේක කියන්න ඕනේ කිසිම මොතක මේ වාක්‍ය තුල තියෙන ඒ ස්වභාවය වෙනස් වෙන්න බෑ ඒ ස්වභාවයට කැළලක් ඇති වෙන්න බෑ. අරියට ඒ ස්වභාවය මත පීඨලා ඒ භාවනාව වඩන්නට ඕනේ. වෙනස් වෙනවා නම් ස්වභාවය දැනගන්න දක්ෂකම නැහැ. අදක්ෂ වුණා, වෙනස් වුණා හේතුව අතුරගේ අතුරුකමක් මතක් වුණා. මිතුරාගේ මිතුරුකමක් මතක් වුණා. ඒ නිසා මෛත්‍රී වාක්‍යයේ ස්වභාවය වෙනසක් බවට පත් වුණා. එහෙනම් අද හිඳලා මේ తප්පරේ හිඳලා මෛත්‍රී වාක්‍ය අපේ ජීවිත කාලය පුරාම සජ්ජායනා කරමු. හැබැයි ස්වභාවය වෙනස් වෙන්න දෙන්නේ නැතුව එකම මානසිකත්වයේ මත එකම ස්වභාවයක පීඨලා මේ මෛත්‍රී වාක්‍ය කියන දක්ෂ වෙමු. ඒ දක්ෂකම දකින දේ ඒ දකින දේ මත සිත පීඨවන්ටත් ඇයෙන දේ ඇයෙන දේ මත සිත පීඨවන්ටත් කතා කරන දේ පිළිබඳ අවධානමෙන් කතා කරන්නටත් සෑම චර්යාවක්ම 100ෙන් කටයුතු කරන්නටත් සෑම චෛතසිකයක් මත 100 පීටන්ටත් ඒ දක්ෂකම ලෙස මේක පරිවර්තනය වෙනවා එහෙනම් අතනින් වඩනකොට මෙතනින් හැදෙනවා මෙතනින් හැදෙනකොට අතනින් වඩනවා එහෙනම් මේ මෛත්‍රී භාවනාව තුළ මේ මෛත්‍රී වාක්‍ය තුළ එක එක ಗುಣධර්ම අවබෝධ වෙලා ඒ ಗುಣධර්මයට අනුව සිත වෙනස් වෙලා ඒ ඒ ස්වභාවයන් වලට සමවැදිලා මේ භාවනාව වැඩෙනකොට ඒකට අදාළ පංචේන්ද්‍රයන් වල චර්යාව වෙනස් වෙනවා ගනුදෙනු වෙනස් වෙනවා කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය වෙනස් වෙනවා ජාති ජරා භව ඇදෙන ක්‍රමවේදේ නවතිනවා එනම් මෛත්‍රී භාවනාව තුළ ඒ ඒ ස්වභාවයන් වලට සිත සමවදලා ඒ ඒ ස්වභාවයන් තුළ අපි රැඳිලා භාවනා කරන ඒ ක්‍රමවේදය නිසා අපේ විමුක්තිය අපි විසින්ම අපි සලස ගන්නවා. එනම් මේ ඉදිරි පාන්දර අපි මෛත්‍රී භාවනාව තුළින් දක්ෂකම කියන මාතෘකාව සාකච්ඡා කළා. මෛත්‍රී භාවනා වඩනකොට කොහොමද දක්ෂ වෙන්න ඕනේ? කොයි ආකාරයෙන්ද දක්ෂකම ප්‍රගුණ කරන්න ඕනේ? ආයතන අය තුළින්ම දක්ෂ වෙන්නේ කොහොමද කියන එක අපි හොඳට ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තා මේ ධර්මයේ නැවත නැවත සීකරන්න නැවත නැවත ප්‍රගුණ කරන්න ජීවිත කාලය පුරාම මෛත්‍රී භාවනාව වඩනකොට මේ දක්ෂකම කියන ಗುಣධර්මයක් එක්ක වඩන්න ඒකාන්ත වශයෙන්ම මේ අවවාද අනුශාසනාව මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන සක්කෝ ගුණාංගය මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනා වේවා ලබාපු මිනිසත් භවයේ ඉතුරු ආයුෂ කාලය තුල මේ මෛත්‍රී භාවනාව මේ ස්වභාවය තුලින් සිදු කරලා ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න